හොඳයි. එහෙනම් හොඳින් සාවධානව අහන්න. බුදුඥානන් වහන්සේ සෝතාපට්ටි අංග වශයෙන් දක්වපු කරුණු දැක්කන සූත්‍රයක් දැන් තිබෙනවා. චත්තාරිමාන දෙක්කේ සෝතාපට්ටි අංගානේ කත්මානි චත්තාවේ සප්පුනි සංසයෝ සද්ධම්ම ශ්‍රවණං යොන්සෝ මනස්කාරෝ ධම්මාන ධම්ම පරිපත්තකේ සෝවාන් වීමට බලාපොරොත්තු වෙන කෙනෙකු විසින් තමා ළඟ ඇති කරගත යුතු ගුණ ධර්ම හතරක් තියෙනවා. ඒ ගුණ ධර්ම හතර තමයි බුදුහාමුදුරේ ශෝත්‍රයෙන් පෙන්වුම් කරන්නේ. මේ සෑම කෙනෙක්ම බෞද්ධයෙක්ම බලාපොරොත්තු වන්නේ නිවන් අවබෝධ කරගන්නටයි. නිවන් අවබෝධ කරගන්නට නම් සෝවාන් සකදාගාමී අනාගාමී අදහස් කියන මාර්ග හතරටයි ඵල හතරටයි පත්වන්නට ඕන. ඒ නිසාම මම වේක තමයි සෝවාන් මාර්ග ඵලයේ සාක්ෂාත් කරන්නේ. ඒ සෝවාන් මාර්ග ඵලයේ සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වන තැනැත්තා විසින් ඇති කර ගත යුතු ගුණ ධර්ම හතරක් තිබෙනවා. ඒ ගුණ ධර්ම හතර තමයි සත්පුරුෂ සංශයෝ, සද්ධම්ම ශ්‍රවණං, යෝනිසෝ මනසිකාරෝ, ධම්මානුධම්ම පරිපත්‍ය කියන කරුණු හතර. සත්පුරුෂ සංශයෝ කියන්නේ කල්යාණ මිත්‍ර සේවනය. සද්ධම්ම ශ්‍රවණං කියන්නේ සද්ධම්මේ ශ්‍රවණය කිරීම. යෝනිසෝ මනසිකාරෝ කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ධම්මානුධම්ම පරිපත්තිය කියන්නේ නිවන් යාමන්නට අවශ්‍ය ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යෙදී. මේ කරුණු හතර අනුගමනය කිරීමෙන් තමයි කෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට පුළුවන් වන්නේ. ඒකට පළමුවෙන්ම දක්වා ඇත්තේ සත්‍ය සංසේවෝ කියන කාරණාවයි කල්යාණ මිත්‍යා සේවනය කිරීම. අද අපිට බොහෝ විට කල්යාණ මිත්‍යා සේවනය කිරීමට ආශ්‍රය කිරීමට ලැබෙන්නේ නැහැ. සිටින්නේ බොහෝ විට අසස්පෘශ පුද්ගලයන් සත්පුරුෂ පුද්ගලයන් නෙවෙයි. එසේ වෙතත් ඒ අය අපි අසුර කරන්නට ඕන අසුර කළාට අපේ දුරින් තබාගෙන අසුරයෙන් තමයි තාමත් සුසුසුවන්. කල්යාණ මිත්‍රේ කවරෙද්ද කියන එක තේරුම් ගන්නට නම් තමන්ට තේරෙන්නට ඕන තමන්ගේ එවැනි කෙනෙක් ඇසුරු කිරීම නිසා තමන්ගේ සීලේ ගුණය වැඩි වෙනවා නම් ඒ වගේම සමාධි ගුණය වැඩි වෙනවා නම් ප්‍රඥා ගුණය වැඩි වෙනවා නම් ධම්ම බහුශ්‍රත භාවය වැඩි වෙනවනම් පරිත්‍යාගශීලී භාවය වැඩි වෙනවනම් මේ ආදී අධ්‍යාත්මික ගුණ වගාවක් යම් කෙනෙකු ඇසුරු කිරීම තුළින් වැඩි වෙනවනම් එවැනි කෙනෙක් මිත්‍රෙක් වශයෙන්, කල්යාණ මිත්‍රෙක් වශයෙන් සලකන්නට ඕන සැලකිය යුතුයි. එතකොට එවැනි අය ඊටාම විරලයි අද සමාජයේ නමුත් එවැනි අය සිටිනවා. එවැනි අය අසුර කිරීමෙන් තමයි තමන්ට පුළුවන්කම ලැබෙන්නේ දුෂ්චරිත වලින් ඈත් වීමට සුචරිතයේ යෙදීම. ඒ වගේම විශේෂයෙන්ම නිවන් යාමට අවශ්‍ය ගුණධර්ම දැන ගැනීමට ඒ ඒවට අවශ්‍ය කරුණු උපදේශ ආදී ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම තුළින්. ඒක නිසා කල්යාණ මිත්‍යයන් ආශ්‍රය කිරීම අනිවාර්යයෙන්ම නිවන් ලැබීමට තිබිය යුතු අංගයක්. මොකද සම්මන්ඩම නිවන් ලැබීමට අවශ්‍ය යම් යම් කරුණු සොයා ගන්නට හැකියාවක් බොහෝ දෙනෙකුට නැහැ. එම නිසා එවැනි කල්යාණ මිත්‍යයන්ගෙන් ඒ කරුණු අහලා දැනගෙන විමසලා සාකච්ඡා කරලා නිවන් යාමට අවශ්‍ය ගුණධර්ම මේවායි කියලා තේරුම් අරගෙන ඒවා වඩන්නට දියුණු කර ගන්න පුළුවන් ශක්තිය අපිට ලැබෙන්නේ කල්යාණ මිත්‍ර සේවනය නිසා. ඒ නිසා තමන්ගේ බහුශ්‍රත භාවය ධම්ම බහුශ්‍රත භාවය වැඩි වෙන ඒ වගේම පරිත්‍යාගශීලී භාවය වැඩි වෙන සමාධිය වැඩි වෙන ප්‍රඥාව වැඩි වෙන යම් කෙනෙක් සිටිනවා නම් ඒ වෙන කෙනෙක් අසුර කිරීමෙන් එවැනි ගුණධර්ම වැඩි කරගන්නට පුළුවන්කම ලැබෙන නිසා ඒ අය අසුර කිරීමට උනන්දු වන්නට ඕනේ. ඒ අය අසුර කරන්නට පටන් ගත්තාන් පසුව තමන්ගේ ගුණ ධර්ම දියුණු වෙන ආකාරය තමන්ටම තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ නිසා මේ කල්යාණ මිත්‍ර සේවනයේ සම්පූර්ණ සංසේවනයේ කියන එක නිවන් ලැබීමට තිබිය යුතුම අංගයක්. ඊළඟට දක්වන දෙවන කාරණාව තමයි සද්ධම්ම ශ්‍රවණම් ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ කියන්නේ. අද ලංකාවේ ධර්මයේ දේශනා කරනවා ධර්මයේ අහන්නට ලැබෙනවා අනන්ත අප්‍රමාණ වාර ගාණක්. ඔය ගුවන් විදුලියේ සෑම නාලිකාවකම වාගේ සෑම දිනකම වාගේ ධර්ම දේශනා පවත්වන බව අපට අහන්නට ලැබිලා තිබෙනවා. එක ගුවන් විදුලි නාලිකාවක උදේටයි සැරටයි හැම දවසම දිනපතාම ධර්ම දේශනා දෙක ගාණි පවත්වන යන පවත්වාගෙන යනවා කියලා අහන්නට ලැබුණා. විවිධ තැන්වල ධර්ම දේශනා ඇසෙනවා. අද කාලේ බොහෝ විට සමාජයේ ප්‍රිය කරන්නේ කාලීන ධර්ම වශයෙන් දැක්වෙන නිකම් අසභ්‍ය වචන සංප්‍රයුක්ත වෙච්ච ධර්ම දේශනා. බුදුචානන් වහන්සේගේ ධර්මයේ කාලීන අකාලීන කියලා එහෙම ભેදයක් නැහැ. උන්වහන්සේ යමක් එදා දේශනා කළා නම් ඒක එදාටත් ගැලපෙනවා, අදටත් ගැලපෙනවා, ඒ වගේම මතුවටත් ගැලපෙනවා. ඒ ධර්මයේ අකාලික එකක් එහෙම කාලීන ධර්මයක් කියලා එකක් නැහැ. නමුත් අද සමාජයේ මිනිස්සු තුළ ප්‍රචලිත වෙලා තියෙනවා මේම කාලීන ධර්ම කියලා දෙයක් තියෙනවා කියලා. බුද්ධ දේශනාවල බුද්ධ ධර්මයේ එහෙම කාලීන බවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම කතික කියලා සූත්‍රයක දේශනා කරලා තියෙනවා. යම් කිසි වික්ෂාවක් හරි කවුරු හරි කෙනෙක් ධම්ම කතිකය කියලා කියනවා නම් එසේ කිය යුතු වන්නේ මේ පංචස්කන්ධයේ නියම තර්කයේ පෙන්වා දෙමින් පංචස්කන්ධයක හේ කලකිරීම සඳහා නැලීම සඳහා මේ පංචස්කන්ධ ධර්මයන් අතහැරලා නිවන් ලබා ගැනීම සඳහා යම් කිසි කෙනෙක් ධර්මයක් දේශනා කරනවා නම් අන්න එවැනි කෙනෙකුට කියනවා. නමුත් අද කාලේ මේ විචිත්‍ර ධර්ම දේශකයන් වශයෙන් හඳුන්වනු ලබන්නේ එවැනි අය නෙවෙයි. අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් මිනිස්සු සිනස්සමින් ලෞකික දේවල් ගැන කතා කරන අයට තමයි අද බොහෝ විට විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේලා තියෙන ඒ නාමයේ පටබැඳගෙන කතා කරන්නේ. එවැනි ධර්ම දේශනා ඇසීම තුළින් Tamanට කොටක් දුරට නිවන් සුව ලබා ගැනීමට ඒ ධර්ම දේශනා උපකාර වේද කියන කරුණ නුවණින් දක්නා කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. එවැනි ධර්ම දේශනා ඇසීමෙන් ඇත්ත වශයෙන්ම නිවන් ලැබීමට කිසිම පළ ප්‍රයෝජනයක් Tamanට ලබන්නට හැකියාවක් නැහැ. බොහෝ ධර්ම දේශනාවල ස්වરૂපය ඕකයි. එසේ කාලීන නොවන බණ කීවත් නිවන් මඟ පෙන්වා දෙන නිවනට යොමු කරන ලබන දේශනා අසන්න ලැබෙන්නේ සාමාන්‍ය කලාතුරකින්. නිසා බුදුරජාණන් වහන්සේ මේ සද්ධම්ම ශ්‍රවණම් කියන වචනයෙන් විස්තර කරන්නේ සද්ධම්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ කියන එකෙන් පෙන්වන්න කරන්නේ උන්වහන්සේම කියන විදිහට නිවන් නිවන් මඟ පෙන්වා දෙන නිබ්බාන පටිසංයුත්ත ඒ වගේම ශූන්‍යතාවය පෙන්වා දෙන ශුන්‍යත පටිසංයුත්ත ගම්බීර අර්ථ ඇති ගැඹුරු අර්ථයක් තියෙන සතහාගත භාෂිත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන බද මේ සංසාර විමුක්තිය ලබා ගැනීමට හේතු පාදක වන දේශනා. එවැනි දේශනා තමයි අසන්නට ඕනනේ විශේෂයෙන් තමයි Tamante නිවන් ලැබීමට මේ දේශනා උපයෝගී කරගත හැකි වන්නේ. වාසනාවකට මෙන්න එවැනි දේශනා අසන්න ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින් නමුත් කලාතුරකින් හෝ එවැනි ඒ අසන්න ලැබෙන එවැනි දේශනා නැවත නැවත අසලා ඒ ඒ ඒකෙන් යම්කිසි සම්මන්ත ගන්නට පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ දේ අරගෙන නිවන් මඟ ගමන් කරන්න උත්සාහ ගන්නට ඕනේ. එසේ නැතුව ධම්ම ශ්‍රවණය කළා මේ කණින් අහලා අනිත් කණින් පිට කරලා ඒකෙන් නිවනක් ලබන්නට බැහැ. නිවන් ලැබීමට නිවන් මඟ කියා දෙන නිවන් ලැබීමට අවශ්‍ය කරුණු පෙන්වා දෙන ධර්ම දේශනා ශ්‍රවණට පසු ඒ ධර්ම දේශනා තමාගේ සිත්widetilda දරාගෙන ඒ අනුව පිළිපදින්නට ඕන ඒක අනුගමනය කරන්නට ඕන විශේෂයෙන්ම නිවන් යාමට නම් පංචස්කන්ධයේ නියම තත්ත්වයේ දැක්වෙන දේශනා ආන්නට ඕන ඒවා නිත්‍ය බව දුක් බව අනාත්ම බව අසුභ බව අසාර බව ඒ වගේම මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමේ හේතු ඒවා නැති වෙන්නේ කොහොමද කියන කාරණා පංචස්කන්ධයන්ගේ ආස්වාදේ ආදීනම නිස්සාරණය වෙන කරුණු පටිච්චසමුප්පාද ධර්මයන් වෙන කරුණු චතුරාර්ය සත්‍ය ධර්මයේ පෙන්වා දෙන කරුණු ඒ වගේම විදර්ශනා ඥාන වැනි දේවල් කියා දෙන කරුණු කොටින්ම කියනවා නම් නිවන් මඟට අවශ්‍ය නිවන් මඟ පෙන්වා දෙන නිවන ලැබීමට උපකාර වන ධර්ම කරුණු අඩංගු අන්තර්ගත වන දේශනා තමයි ඇසේ යුතුවන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වුම් කරන්නේ සද්ධම්ම ශ්‍රවණං සද්ධම්මේ ශ්‍රවණය කිරීම සෝවාන් වීමට බලාපොරොත්තු වන කෙනෙකු ළඟ ඇති කරගත යුතු ගුණ ධර්මයක් කියලා. තුන්වෙනි එක තමයි යෝනිසෝ මනසිකාරෝ හතරවෙනි එක තමයි ධම්මානුධම්ම ප්‍රතිපatti. ධම්මානුධම්ම ප්‍රතිපatti කියන එකෙන් අදහස් කරන්නේ බුදුජානන් වහන්සේ විසින් යම් කිසි ප්‍රතිපatti මාලාවක් නිවන් අවබෝධ කර ගැනීම සඳහා දේශනා කළා තිබෙනවා නම් අන්න ඒ ප්‍රතිපatti අනුගමනය කිරීම. ඒව අනුගමනය කරන්නේ නැතුව කවදාවත් නිවන් අවබෝධ කරගන්නට බැහැ. ඒ ප්‍රතිපatti ඊටම කෙටියෙන් කියනවා නම් සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂා ධර්මයන් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. යටත් ප්‍රේෂයෙන් පංචශීල පදවත් පදපහවත් ආරක්ෂා කරමින් සීලයක පිළිතලා සමාධි ප්‍රඥා වැඩි වීම සඳහා සමත විදර්ශනා භාවනාවෙන් එළිය දෙන්නට ඕන. ඒක ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය. ශීල සමාධි ප්‍රඥා කියන එක මේ අහලා ඇති කුරුදු වචනයක්. ඒකට තමයි ත්‍රිශික්ෂාව කියන්නේ හික්මෙන ආකාර තුනක් කියන එකයි ත්‍රිශික්ෂාව කියන එකේ අදහස. එතකොට මේ ශීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා ධර්මයන් පූර්ණේ කරන කෙනෙකුට මේ සිත තුළ නිවන් ලැබීමට අවශ්‍ය ගුණ ධර්ම පහසෙන්ම දිනු කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේක ටිකක් විස්තර වශයෙන් තවත් කියනවා නම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම 8 දිනු කර ගැනීම ධම්මානුධම්ම ප්‍රතිපත්තියක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8. මේ අංග 8න් සම්මා සංකප්ප කියන්නේ යහපත් කල්පනා. ඒ යහපත් කල්පනා වලට කාම සංකල්පනාවන්ම හිතන්නේ නැතුව මේ සංසාර දුකින් මුදින මිදෙන්නට ඕනේ කියන ඒ කල්පනා ඇති කරගන්නට ඕනේ. තරහ ගැන කල්පනා, ව්‍යාපාද සංකල්පනා නැතුව මෛත්‍රී සංකල්පනාවන් ඒ සිතේදී වෙන්නට ඕනේ. ඒ වගේම අහිංසාකාවමික සිතේදී තමාගේ සිතවල තියෙනවා. මේ තියෙන්නට ඕන. මේවා ජීවිතයේ දෙකතු කරගත යුතුයි සම්මා සංකල්ප, ඒ වගේම සම්මා වාචා, යහපත් වචන, බොරු කේලම්, පරුෂ වචන සම්පප්පරාපෝණින් වැඩෙන්නට ඕන. නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් සම්මා කම්මන්ත කියන්නේ කයින් කරන වැරදි බොරු මේ දතුම් මෙරීම සොරකම් කිරීම කාමයේ වර්ධායස වීම රාමයේ පානීය ආදී දේවල් වලින් වළකින්නට ඕන ඊළඟට සම්මා ආදී යහපත් දිවි පැවැත්මක් තියෙන්නට ඕන වැරදි ආකාරයෙන් ජීවනෝපාය සලසා ගන්නට නිවැරදි ආකාරයෙන් ජීවනෝපාය සලසාගෙන ජීවත් වන්නට ඕන මේවා ජීවිතයට එකතු කරගත යුතුයි භාවනාවක් වශයෙන් කරනවා නෙවෙයි ජීවිතයට එකතු කරගන්න. ඒ තමතර සම්මා වායාමයේ කියන්නේ යහපත් උත්සාහය තමන්ගේ චුත තුළ ඇති වී ඇති අකුසල ධර්ම තියෙනවා නම් යම් තාක් ඒ අකුසල ධර්ම අවබෝධ කරගෙන ඒ සියලුම අකුසල ධර්ම නැවත ඇති කරගන්නේ නැතුව ඉන්නට උත්සාහ ගන්න ඕනේ. කියන්නේ මේ දක්වා ඇති වී ඇති අකුසල නැවත අය කරන්නේ නැහැ කියලා එහෙම නොකර ඉන්නට උත්සාහ ගන්න ඕනේ. මේ දක්වා මේ තවම කරලා නැති මේ දක්වා කිසිම කරලා නැති අකුසල් තියෙනවා මේ කරපු නැති අකුසල් අය කවදාවත් ඉදිරියටත් නොකර ඉන්නට උත්සාහ ගන්නට ඕන. ඒකත් ජීවිතයට එකතු කරගත යුතු එකක්. ඒ වගේම මේ දක්වා කරන ලද කුසල් තියෙනවා. මේ කුසල් තව තවත් දියුණු කරගන්නට උත්සාහ ගන්නට ඕන. ඒකත් ජීවිතයේ දෙකට කරගත යුතු එකක්. ඊට අමතරව දැන් කරන කුසල් තියෙනවා නම් තව තවත් වැඩි වැඩියෙන් ඒවා කරන්නට පුරුදු පුහුණු වෙන්න ඕනේ. මේ දක්වා නොකරන ලද කුසල් ගොඩාක් තියෙනවා මේ ඇගේ සිත තුළ සමාධිය වැඩිලා නැත්නම් සතිය වැඩිලා නැත්නම් ප්‍රඥාව වැඩිලා නැත්නම් සමාධිය ඒ වගේම සමත භාවනාව මිදර්ශනා භාවනාව කරලා නැත්නම් මේව නූපන් කුසල ධර්ම. ඉතින් මේ නූපන් කුසල ධර්ම උපදවා ගැනීමට උත්සාහයක් ගන්නට ඕන ධම්මානුධම්ම ප්‍රතිපදියේ යෙදෙන තැනස්සා විශ්ින්. ඊළඟට සම්මා සතිය සිහියෙන් යුතුව වැඩ කටයුතු කරන්නට පුරුදු වෙන එක නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ගෙදර දොරේ වැඩ කටයුතු කරන විට සතියෙන් යුතුව සිහියෙන් යුතුව වැඩ කටයුතු කරන්නට ටික ටික හරි පුරුදු වෙනවා. එහෙම කරනකොට තමයි අපගේ සිත තුළ සම්මා සතිය දිනු කරගන්නට පුළුවන් වන්නේ සම්මා සතිය දිනු කරගන්නට නිවන් ලබන්නට සමාධිය ලබන්නටවත් බෑ සම්මා සමාධි සතිය දිනු කරන්න නැතුව. ඊළඟ එක තමයි සම්මා සමාධිය කියන එක සම්මා සමාධිය කියන්නේ සිත ඒකඟ භාවයේ හිත නොඑක් කර්මණු කරා දුවනවා නම් සිත විසිරී යනවා නම් අපගේ සිත තුළ සමාධියක් එකඟ භාවයක් නැහැ. ඒක නිසා සිත තුළ සමාධියක් ඇතිව කර ගැනීමට අවශ්‍යයි. ඒ සිත තුළ සමාධියක් ඇති කර ගැනීම සඳහා භාවනාව අනිවාර්යයෙන්ම නියෙන්න ඕනේ. ඒකාමතර සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැක්ම. ඒ යහපත් දැක්ම තුළින් තමයි නිවන් අවබෝධ කරගන්නේ. ඒ යහපත් දැක්ම සඳහා දැනගත යුතු කරුණු රාශියක් තියෙන සම්මාදිට්ඨිය පිළිබඳව දත යුතු ඒ කරුණු තම අවබෝධ කරගන්නට ඕන විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඕන. එහෙම අවබෝධ කරගෙන ඒව භාවනාවෙන් අධ්‍යක්ෂණයෙන් තමයි නිවන් ලැබෙන්නේ. මේ විදිහට අර ශීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශිෂ්ඨා ධර්මයන්ම තමයි ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයක් වශයෙන් අංග 8 කිනුත් බුදු දානන් වහන්සේ දක්වලා තියෙන්නේ. මේක තවත් විස්තර වශයෙන් ඕන නම් වචනකොට දිනු කරන්නට පුළුවන් සත්‍වික බෝධිපාශක ධර්ම වශයෙන් බෝධිපාශක ධර්ම 37ක් තියෙනවා. සතර සතිපට්ඨාන සම්මප්පදාන හතර මේ ප්‍රධාන වීර්ය හතර කියන එකයි සම්මප්පදාන හතර කියන එකේ තේරුම. ඊළඟට ඉද්ධිපාද ධර්ම හතර කියලා තියෙන මේ හතර ඒවා තුනක්. ඊළඟට එනවා පංචින්ද්‍රිය පංච බල කියලා පහ හේවා දෙකක්. සත්ත බොද්ධංග බොද්ධංග ධර්මාතක් සහාර කලින් කියපු ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ගුණධර්ම 37 කෙනෙක් වඩනවන ඔහුට සෝවාන් වෙන්නට කවදා හෝ දවසකදී සෝවාන් වෙන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. සසෝ මාර්ගඵල ලැබීමටත් මේවා බෙහෙවින්ම උපකාරයි. එතකොට ඒ විදිහට එක්කෝ ශීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශිෂ්ඨා ධර්මයේවත් පූර්ණේ කරන්නට ඕනේ. තව ටිකක් විස්තර වශයෙන් ඒක කරනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම දියුණු කරන්න. තවත් ඒක වැඩි දියුණු කරලා වැඩි විස්තර වශයෙන් දියුණු කරනවා නම් සත්‍විස් බෝධිපාශක ධර්මයන් දිනු කරන්නට ඕනේ. එහෙම කරන කෙනා තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන කොටස සම්පූර්ණ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ ධම්මාන් ධම්ම ප්‍රතිපත්තියේ දෙන්නතෝ ඒව දිනු කරන්නතෝ කවදාවත් නිවන් ලබන්න බෑ. මේ දානයක් දීලා බුද්ධ පූජාවක් කියලා බෝධි පූජාවක් කියලා නිවන් සල දේවා කියලා ප්‍රාර්ථනා කළාට කවදාවත් නිවන් ලැබෙන්නේ ඒ නිවන් ලැබීමට අවශ්‍ය ගුණ ධර්ම අනිවාර්යයෙන්ම කෙනෙකු විසින් දිනු කරගත යුතුමයි. එතකොට මේ ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය කියන කාරණා තව එක් කාරණාවක් තියෙනවා යෝනිසෝ මනසිකාරෝ කියලා. සෝවාන් වීමට උත්සාහ ගන්නා කෙනෙකු විසින් තුළ ඇති කරගත යුතු වැදගත්ම ගුණධර්මය තමයි මේ. නුවණින් මෙනෙහි කරන එකයි යෝනිසෝ මනසිකාරෝ කියන්නේ. නුවණ නැතුව මෙනෙහි කරන එකක් කියලා නුවණ යෙදෙන්නේ නැතුව මෙනෙහි කරන එකට කියන්නේ නුනුවණින් මෙනෙහි කරනවා කියලා. ඒකට කියන්නේ අයෝනිසෝ මනසිකාර කියලා. ඒතකොට මේ මනසිකාර කියන්නේ මෙනෙහි කරනවා කියන එකයි. ඒක කොටස් දෙකක් තියෙනවා. යෝනිසෝ මනසිකාර නුවණින් මෙනෙහි කිරීම, අයෝනිසෝ මනසිකාර නුවණ නැතුව නුනුවණින් මෙනෙහි කිරීම. නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනා විසින් යෝනිසෝ මනසිකාරෝ නුවණින් මෙනෙහි කිරීම තමයි කළ යුතු වන්නේ. ඉතින් ඒ යෝනිසෝ මනසිකාර කියන එක විස්තර කරන පාඩ තියෙනවා අනිත්‍ය අනිත්‍යන්ති දුක්ඛේ දුක්ඛන්ති අනත්ත්‍ය අනත්තාති අසුභේ අසපන්ති යෝනිසෝ මනසිකාරෝ පතමන්තකාරෝ සත්‍ය පටික්කුලේනවා චිත්තසාවට්ඨන අනුවාවට්ඨන අභෝග සමන්නාහාරෝ මනසිකාරෝ අයං උච්චති යෝනිසෝ මනසිකාරෝ ආදී වශයෙන් දැක්කෙනවා පාඩ තියෙනවා ඒ පදේ විස්තර කරන ලද පාඩ අනිත්‍ය දේවල් අනිත්‍ය වශයෙන්ම දකින්න එක දුක් දේවල් දුක්ම දුකක් වශයෙන්ම දකින්න එක අනාත්ම දේවල් අනාත්ම දේ වශයෙන්ම දකින්න එක අසුභ දේවල් අසුභ වශයෙන්ම දකින්න එක තමයි ප්‍රධාන වශයෙන්ම යෝනිසෝ මනසිකාරය කියලා හඳුන්වනු ලබන්නේ අපේ පංචස්කන්ධ ධර්ම රූපය ගත්තත් ඒක නිරන්තරයෙන්ම වෙනස් වෙනස් යන අනිත්‍යය යනවා වේදනාව ගත්තත් අනිත්‍යය යනවා සංඥාව ගත්තත් අනිත්‍යය යන ධර්මය සංඥාව කියන්නේ සංඛාරත් විඥානත් අනිත්‍යය යන ධර්ම. සමාගයේ කයත් අනිත්‍යය යනවා සිතත් අනිත්‍යය යනවා. මේ නිරන්තරයෙන්ම අනිත්‍යය යන ධර්ම අනිත්‍යය යන ධර්ම වශයෙන්ම තේරුම් ගන්නට ඕනේ. තමන්ගේ ජීවිතයේ වගේම තමයි බාහිර ලෝකයේ සියලුම සත්‍යයන් ජීවිත අනිත්‍යය යනවා. බාහිර අජීවී වස්තුන් ලෝකේ යන්තා තියෙනවා නම් ඒ සෑම එකක්ම අනිත්‍යයි. මේ අනිත්‍ය දේවල් අනිත්‍ය වශයෙන්ම දකිනවා නම් ඒක යෝනිසෝ මනසිකාරය. යම් කෙනෙක් තමන්ගේ ඇඟ දිහා බලලා මේක නිත්‍ය දෙයක් කියලා තමාගේ සිත තුළ සිටීල්ලක් තියෙනවා නම් ඒක යෝනිසෝ මනසිකාරයක් නෙවෙයි. ඒක අයෝනිසෝ මනසිකාරයක්. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් තමන් වයසට යනකොට දැන් මේව අනිත්‍යද යනවා කියලා මම දන්නවා නේද කියලා. අවුරුදු 30 40 50 ආදී වශයෙන් වයසට යනකොට යනකොට මේ කය වෙනස් වෙන හැටි ඕනෑම කෙනෙකුට තේරෙනවා. ඒක නිසා මම මේ අනිත්‍ය ගැන දන්නවා නේද අනිත්‍ය ගැන හැඟීමක් සමානව තියෙනවා නේද කියන වැරදි සිතුවිල්ල කෙනෙක්ගේ හිත තුළ පහළවන්නට පුළුවන්. වයසට යනකොට අනිත්‍යයට ගියාට දැන් නිත්‍ය වශයෙන් පවතින දෙයක් මේ මේ ඇඟ කියන එක බොහෝ අයගේ සිත තුළ තියෙන දෙයක්. මේ ශරීරය නිතරම වෙනස් වෙ වෙනස් වෙ නැති නැති යනවා. ඒ නිරන්තරයෙන් වෙනස් වෙ වෙනස් යන ශරීරය වේගෙන් ඇති ඇති නැති නැති යන නිසා එකම දෙයක් වශයෙන් තියෙන්නේ. ඕනෑම දෙයක් අති වේගයකින් ක්‍රියාත්මක වෙනවා නම් ඒක එක දෙයක් වශයෙන් තමයි දිස්සන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි ෆෑන් එකක් දාලා ඒක වේගෙන් දැම්මොත් එහෙම ඒක තියෙන ෆෑන් එකේ තියෙන කොටස් කෑලි තුනක් ප්‍රධාන වශයෙන් තියෙන. ඒ කෑලි තුන පේන එකම දෙයක් වශයෙන් පේන. ඒකට අර වේගෙන් ක්‍රියාත්මක වෙන දෙයක් කියලා ගිනි පෙල්ලක් වටේට පොඩි කාලේ අපි කරකවනවා. කරකවනකොට ගිනි පෙල්ලක් නෙවෙයි පේන්නේ ගිනි ගින්දර බලල්ලක් පේන්නේ. අර වේගෙන් ඒ ගිනි පෙල්ල යන්නේ. නමුත් එක තැන තියෙන එක ගිනි පෙල්ලක් විතරයි. ඒ ගිනි පෙල්ලේ තියෙන එළිය ටික විතරයි. වේගෙන් කරකවනකොට ඒක රවුමක් වගේ තියෙනවා. ඒ සත්‍ය නෙවෙයි බොරුවක් අපිට පේන්නේ. මිත්‍යාවක් ඒක පේන්නේ. මේ විදිහට මේ තමන්ගේ ඇඟ ඉෂ්ට්‍ය දෙයක් කියලා තේනවා. ඒක මිත්‍යාවක් නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති. අපිට මේ ආහාර පාන දෙන්නට සිදුවලා තියෙන මේ ශරීරයේ නිත්‍ය නැති නිසා හැම දවසම මේක හැම මොහොතක් පාසාම අනිත්‍යතාව නිසා තමයි මේ ආහාර පාන ආදී දෙන්නට. ඉතින් මේ ශරීරයේ නිත්‍ය දෙයක් නෙවෙයි අනිත්‍යයි කියලා හිතනවා නම් දකින්නට පුළුවන් නම් ඒක යෝනිසෝ මනසකාරය නුවණින් දෙකීම. ඒ වගේම තමන්ගේ සිතට අදාළ සිත නියම මොහොතේ වෙනස් වෙනවා. උේෂිතාවස් ඒක නැති වෙලා යනවා. ඉතින් ශිත නිත්‍ය දෙයක් කියලා හිතනවා නම් මම ශිතනවා කියලා හිතනවා නම් ඒක යෝනිසෝ මනසිකාරයක් නෙවෙයි. ශිත අනිත්‍ය වශයෙන් දකිනවා නම් ඒක යෝනිසෝ මනසිකාරයක්. එතකොට මේ ශරීරයේ සාසිත නිරන්තරයෙන්ම දුක් ලබා දෙන දේවල්. ශරීරය තුළිනුත් නොයේ දුක් ලබා දෙනවා රෝග පීඩා විතරක් නෙවෙයි, ධාපිකාසා දුක් වෙනක් නෙවෙයි, මැසිමඳුරු වදුර, අමනුෂ්‍යවදුර ආදී නිසා ඇතිවන දුක් වුණක් නෙවෙයි, විවිධ ආකාරයෙන් ශරීරය තුළින් දුක් ලබා දෙනවා. වෙන දෙයක් තියා කන බොන එක පවා දුකක්, ධාපිකාසා තියෙන එක පවා දුකක්. මල මුත්‍රා පහ කරන එක පවා දුක, සෝදා පවිත්‍ර කරන එක පවා දුක මේ ශරීරයේ නිරන්තරයෙන් Tamanට දුක් ලබා දෙන. චිත්ත තුළන විවිධාකාර දුක් Tamanට අත්දැකෙන්නට සිදුවෙන. එතකොට මේක සැපක් කියලා හිතනවා නම් මේ සංගයි සිතයි දෙක සැපක් කියලා හිතනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරයන් නුවණ නැතුව මෙනෙහි කරන එක. මේක දුකයි කියලා Taman අවබෝධ කරගෙන Tamanට වැටහිලා තියෙනවා නම් ඒක යෝනිසෝ මනසිකාරයක් වශයෙන් හඳුන්වනවා. ඒ වගේම මේ ගෛශිතය ගත්තහම මේක අසුබ දෙයක්. ශරීරයේ ඇතුලේ තියෙන කොටස් ඔක්කොම අපවිත්‍ර වූ අසුබ දේවල්. මේක සුබ දෙයක් වශයෙන්, ලස්සන දෙයක් වශයෙන් හිතනවනම් ඒක නෝනින් හිතන එකක් නෙවෙයි. ඒකට කියන්නේ මෝඩ සිතුවිල්ල. අයෝනිසෝ මනසිකාරයක් කියලා. ඒ ශරීරයේ ඇතුලේ තියෙන දේවල් පිට වුණාට පස්සේ කොයිතරම් දුගඳද කියලා Tamanට තේරෙනවා. අසෝචි මෝත්‍රාව කෙලස් එම්සටු දහඩිය ආදී මේ ශරීරයෙන් වැగిරෙන්නේ උතරන්නේ මේවා ශරීරයේ ඇතුලේ තියෙන කොටත් පිටට ආවටත් වැඩිය ගඳයි. අපේ ත්‍රයි දුබඳයි. මේ ගැන තමයි මේ ශරීරෙත් පිළිලා තියෙන්නේ. ඉතින් මේක සුභයි සුඛයි ලස්සනයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක මෝඩ සිටිවිල්ල. ඇත්ත නෙමෙයි. ඒ සත්‍ය මේක අත්‍යකම අපේ ත්‍රයක්. අසුභේ සුභන්ති කියලා යම් කිසි අසුබදේ සුභයි කියලා හිතනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරය. ඒක නිසා මේක අසුබ වශයෙන් දකින්නට පුළුවන් නම් ඒක දර්ශනය මතු පිට හැමින් දර්ශනය කියලා පෙළුනත් ඇතුලේ තියෙන ඔක්කොම අපවිත්‍ර වූ දුගදහමන දේවල් කියලා හරියට තේරුම් ගන්නට පුළුවන් නම් ඒක නුවණින් මෙනෙහි කිරීමක්. නිවන් ලැබීමට බලාපොරොත්තු වෙන කෙනා මේවා නුවණින් මෙනෙහි කරලා දකින්නට. ඊළඟට අනාත්මනේ අනාත්මවාදී මේක ආත්මයක් කියලා මම කියලා මගේ කියලා. එහෙම නැත්නම් මෙතන ගෑණියක් ඉන්නවා මෙතන පුරුෂයෙක් ඉන්නවා කියලා සත්‍යයක් ඉන්නවා කියලා හැඟීමක් තියනවා නම් ඒක නුවණ නැතුව ඇති කරගන්නා ලද සිතුවිලි. අයෝනිසෝමනසිකාරය. ඒකට නුවණින් හිතුව සිතන තැනත්තාට පැහැදිලිව පේනවා මේකේ ආත්මයක් කියලා දෙයක් නැහැ. ඒක අනාත්මයි. මම කියලා මගේ කියලා ගන්නට කිසිවක් මේ ඇඟේ සාසිතේ නැහැ. මොකක්වත් නැහැ. මේවා Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. Tamanට ඕන විදිහට නැති කරගන්න පුළුවන් ධර්මස් නෙවෙයි. හේතු තියෙනකොට ඇතිවෙනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. Tamanගේ ශරීරය ගත්තොත් එහෙම Taman කොච්චර කැමති වුණත් හැම දවසෙම තරුණ වෙලා ඉන්නට ඕනේ කියලා එහෙම ඉන්නටත් බෑ. හැම දවසෙම නිරෝගීව ඉන්න ඕනේ කියලා හිතුවත් එහෙම ඉන්නටත් බෑ. Taman කොච්චර කැමති වුණත් හොඳ ලස්සනට ඉන්න ඕනේ කියලා එහෙම ඉන්නටත් බෑ. තමන් කොච්චර කැමති වුණත් මේක තේසාම ප්‍රේෂිදුවට හැම වෙලාවෙම තබාගෙන ඉන්න ඕන කියලා එහෙම ඉන්න තත්ද මේක ඒකේ පාඩිය ඇති ඇති නැති නැති යනවා ඉතින් අපේ කැමැත්තට අනුව නෙවෙයි තමන් හිතනවා නම් මම මහත් වෙන්න ඕනේ කියලා එහෙමත් බෑ තමන් හිතනවා නම් කෙට් වෙන්න ඕන උස් වෙන්න ඕන ඒ ඒ මොකක්වත් සමාජයේ සිතට අනුකූලව මේ පවත්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි අනිත් එක මේ ශරීරයේ මඟ මගේ එකක් නම් තමන්ගේ එකක් නම් මේ ශරීරය තුළින් නොයෙක් දුක් වේදනා ගෙනදෙන්න කිසිම හේතුවක් නැහැ. තමන්ගේ එකක් නම් තමන්ට ඕන විදිහට පවතින්න ඕනේ. මේක තමන්ට ඕන විදිහට නොපවතින නොයෙක් ආකාර දුක් ලබාගෙන දෙයක්. ඒක නිසා මේ ශරීරය තනිකරම අනාත්මයි කියලා අවබෝධ කරගන්නවා නම් තේරෙනවා නම් ඒක යෝනිසෝ මනසිකාරය. නිවන් ලබන්නට අනිවාර්යයෙන්ම මේ අනාත්මය කියන එක අවබෝධ කරගත යුතුයි. ඊළඟට මේ ශිත, ශිතත් ඒකාන්තයෙන්ම අනාත්ම දෙයක්, අනිත්‍ය දෙයක්. දුක් දෙයක්. ඉතින් මේක බොහෝ සත්‍යයට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා මට හිතන්න පුළුවන්, මම හිතනවා, මම කල්පනා කරනවා. ආදී වශයෙන් ශිතනවා. ඉතින් ඒකට තේරෙන්නේ නැහැ මේ සිත ඇතිවන හේතු හේතුන් නිසා සිත ඇතිවන්නේ කියලා. දැන් අපි හිතනවා අපට අහන්නට පුළුවන් කියලා. අහන්නට පුළුවන් කියලා හිතාගෙන හිටියද මොලේ ඇතුලේ තියෙන ශරීර කොටස් ඇසීම හා සම්බන්ධ ඒවා යම්කිසි හේතුවක් නිසා පෙරලීමකට බඳුන් වුණොත් එහෙම අපේ කන් දෙක ඇතුලේ ඉයර්ෆෝන් දෙකක් ගහගෙන ඉතාම වේගෙන් ශබ්දයක් ආහාරිකයත් ඒ ශබ්දය අපට ඇහෙන්නේ. එතකොට ඒක අර මොලේ තියෙන ඇතුලේ තියෙන සද්දශීම සම්බන්ධ වූ ඒ ශරීර කොටස් ඒකගේ ක්‍රියාත්මක නොවන නිසා. අපි හිතනවා අපිට කල්පනා කරන්නට පුළුවන් කියලා. Tamante ඉතාමත්ම මතක තියෙන දෙයක් හරි කල්පනා කරන්නට ගියාට පස්සේ මොලේ එක්තරා කොටසක් තියෙන එතන සියුම් පෙරපීමකට බලුම් වුණොත් එහෙම කොච්චර හිතුවත් හිතන්නද බෑ. එකපාරටම සිතේ නවතිනවා. ඉතින් මිනිස් හිතනවා අපිට හිතන්නට පුළුවන් කියලා. නමුත් එහෙම හිතන්නට පුළුවන් කමක් නෑ. සමහර විටන අපිට කතා කරන්නට පුළුවන්. අපිට ඕන විදිහට කතා කරන්නට පුළුවන් මොලේ තියෙන එක්ස්ට්‍රා සෛල කොටසක් ඒ කොටස ඇතුලින් කතා කරන්න ඕනේ කියන සංඥාව ඇති වෙච්ච ගමන් සිතෙවිල්ල ඇති වෙච්ච ගමන්ම උඩ බලා ගමන් කරන වායෝ දහසක් හුලඟක් එනවා ඒවා ඉතින් උගුර උඩ කඩේ ඇවිල්ලා තොල්වල දත්වල අරේ මේ වැදුනහම තමයි මේ ශබ්දේ පිටවන්නේ ඉතින් මම අපි පැහැදිලිවම දැකලා තියෙනවා මේ මොලේ ඒ ශරීර කොටස තුළින් ඒ සංඥාව නිකුත් කරේ නැත්නම් මේ ශබ්දේ මේ ශබ්දයක් මම පිට කරන්න ඕනේ මම මේක කියන්නට ඕනේ කියලා අර ශබ්ද පිට කරන්නට බැරුව යනවා ඒවා ශබ්ද තමන් පිට කරනවා කියලා හිතන්නේ නම් සත්‍ය වශයෙන් එහෙම දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ හේතුඵල ක්‍රියාදාමය. එතෙන් අපිට ඕන අපි හිතනවා අපිට හිතන්නට පුළුවන් කියලා. දැන් කෙනෙක් අපි හිතමු ශී නැති කලයි කියන්නේ. එක ඉන්ජෙක්ෂන් එකක් ගහලා අත්ෙන් එන්නට දීලා ඉන්නට පස්සේ මුද්දලයා ශී නැති වෙනවා. ශීනිත කාලයකට. ඊට පස්සේ එයාට හිතන්න බෑ. ඒකෙම පැහැදිලිවම තේරෙන්නට ඕන මේ හිතනවා කියන එක තමන්ගේ එකක් නෙවෙයි. මොකද බාහිර දෙහෙතකට Tamanට හිතන්න පුළුවන් ශක්තිය නැත්තටම නැති කරන. ඒ දෙහෙත හදවත දහලා මොළයට ගිහිල්ලා මොළයේ ඒකීකරන්නට පුළුවන් ශරීරය මේ ස්නායු පද්ධතියන් ස්නායු පද්ධතියෙන් తాවකාලිකව අකර්මණ්‍ය භාවයකට පත් කරනවා. එහෙම පත් කරාට පස්සේ එවැනි කෙනාට මොනම සිතක්වත් හිතන්නේ නැහැ. ඉතින් අපි හිතනවා නම් මගේ සිතවිල්ල නම් අර බාහිර වශයෙන් ඇතුල් කරන දෙයකට ඒක සම්පූර්ණයෙන් නැති කරන්නට පුළුවන් වෙනවා නම් මේක මම කියලා මගේ කියලා හිතන එක මොන වැඩක්. මොකද බාහිර දෙයකට ගිහිල්ලා මොලේ ශරීර කොටස් ප්‍රාවකාලික කර්මන්නේ කරාට පස්සේ Tamande හිතන් බෑකෙම Tamande තේරෙනවා පැහැදිලිවම මේවා Taman හිතන දේවල් නෙවෙයි හේතුඵල ක්‍රියාදාමයන් හේතුන් මත සිදුවන දේවල් කියලා. ඉතින් ඒ විදිහට දකින්න ලෝක සත්‍යයට බෑ මම හිතනවා මම ක්‍රියා කරනවා මට හිතන්න පුළුවන් මට කල්පනා කරන්න පුළුවන් ආදී වශයෙන් තමයි බොහෝ අය හිතන්නේ මම කියන හැඟීමේ පිහිටලා හිතන්නේ නමුත් එහෙම එකක් සත්‍ය වශයෙන් නැහැ. සත්‍ය වශයෙන් තියෙන්නේ මේ රූප කොටසයි නාම කොටසයි එක්ක ක්‍රියා කිරීම තුළින් පහළ වෙන සිතිවිලි ධර්ම සමූහයක්. දැන් අපි හිතනවා නම් මට රූප බලන්නට පුළුවන් ය කියලා. ඇහැ සම්බන්ධ කවර රූප කොට මේ ස්නායු පද්ධතියේ ස්නායුවක් තියෙන ඇහැ සම්බන්ධ ඒක අපි දෝ එක නරක වෙලා ගියා නම් එහෙම ඒ කොච්චර හොඳට තිබුණත් බලන්න බෑ. දැන් අපි හිතනවා අපිට කණින් ශබ්ද අහන්නට පුළුවන් කියලා. මෙහාට ආවා කලින් තරුණ හාමුදුරු කෙනෙක් හොඳට කන් දෙක ඇහෙන කෙනෙක්. ඔහුට හදිස්සිය අනතුරක් ඇදිලා පොඩි ඔපරේෂන් එකක් කළා නැහැ. නාසය කරපු ඔපරේෂන් එක කළාට පස්සේ මේ පුද්ගලයාට කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැහැ. ඒකට ඇසීම හා සම්බන්ධ ස්නායුවක් ඇතිවීම කැටිලා ගිහිල්ලා හරි නැතිලා ගිහිල්ලා හරි මොනවා හරි වෙලා. ඉතින් එයාට මොනවත් නැහෙන්නේ නැහැ. ලියලියා පෙන්වන්න ඕන කියන දෙයක් මේකයි කියන්නේ කියලා. හොඳට කන් දෙක තියෙනවා. නමුත් අහන්න එයාට අහන්න ඕනකම තිබුණාට අහන්නට බැහැ. ඉතින් අපි හිතනවා මේවා අපිට කරන්නට පුළුවන් කියලා. දැන් අපේ මම අඳුරන කෙනෙකුට කැන්සර් එකක් පිළිකාවක් ඇදුණා. ඒ පුද්ගලයාගේ එන්න එන්න ටිකට් වෙලාවක් යනකොට ඇස් දෙක තනි කරම අන්ධ වෙලා ගියා. ඊට පස්සේ අත් දෙක කකුල් දෙක පණ නැති ගියා. ඒ අනිත් අත උස්සන්නට ඕනේ නම් ඒ පණ තියෙන අතින් හරියට කඩුවක් ගැහුවා වගේ අත තියලා ඉහළට අත ඔසවන්න ඕනේ. අර පණ නැති අත. අපි හිතනවා අපිට මේ අත්පය ඔසවන්නට පුළුවන් කියලා. ක්‍රියා කරන්නට පුළුවන් කියලා. මේ ඔක්කොම හේතුඵල ක්‍රියාදාමයන්. නමුත් මේ ලෝක සත්‍යයට ඒවා තේරෙන්නේ නැතුව මෙතන මම කියලා කෙනෙක් හිතනවා මගේ කියලා දෙයක් හිතනවා සත්‍යය හිතනවා කියන මුලාවක පච්චලයි සිටින්නේ. මේ මුලාව තනිකරම අයෝනිසෝ මනසිකාරයක් නුනුවණින් මෙනෙහි කරන දෙයක්. නුවණ තියෙන කෙනෙක් හිතන දෙයක් නෙවෙයි. ඒක නිසා නුවණ තියෙන කෙනා මේවා කොහොම අනාත්මයි කියලා දකින්නට ඕන. ඒ අනාත්මයි කියලා දැක්කකොට දේලාවට තමයි මෙතන සත්‍යයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ කියන එක හරියට අවබෝධ වන්නේ. ඒවා නිකන් හිත හිතා ඉන්නව නෙවෙයි අවබෝධ වී පෙනී යන කරුණු. මේවා පෙනී ගියොත් තමයි කවදාහලව දවසක කවදාහරි දවසකදී නිවන් ලබන්නට පුළුවන් වන්නේ ඒ යෝනිසෝ මනසිකාරය නිසා මෙහෙම පාඩයක් දක්වා තිබෙනවා යෝනිසෝ මනසිකරෝතෝ පාමුඥං ජායති ප්‍රමුදිත භාවයක් සමාගයේ සිට තුළ ඇති වෙනවා සමුතිපක්ෂ කීටි ජහති ශේෂිත තුල ප්‍රීතියක් ඇති වුණාට පස්සේ ප්‍රමුදිත භාවයක් ඇති වුණාට පස්සේ සිත තුල ප්‍රීතියක් දැනිට වෙනවා. ප්‍රීති මනස් කායෝ පස්සම්බති සිත ප්‍රීතිමත් වුණාට පස්සේ කය සැහැල්ලු වෙනවා. අර දරදඬු වෙලා ඕරාරික තත්ත්වයෙන් නැතිලා කය පස්සද්ධියට සැහැල්ලු භාවයට පස් වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදීති. එතකොට කය ස්වයංවල සැහැල්ලුවේ ආගියාට පස්සේ සුඛයක් දැනෙනවා. මේ කායික වශයෙන් දැනෙන සෝය. ඒ සුඛිනෝ චිත්තං සමාධියති. අන්නේ සුඛේ දැනෙනකොට සිත සමාධිමත් භාවයට පත් වෙනවා. සිත ඒකගෙන. සමාහිතෝ යතහ භූතං පදානාති සමාධිමත් සිතක් ඇති කෙනෙක් මේ පංචස්කන්ධයේ නියම තත්ත්වය දකින්න ඕන. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ආදී තමයි පංචස්කන්ධයේ නියම තත්ත්වය. මේක අසුභයි කියලා දකින එකත් පංච පංචස්කන්ධයේ නියම தත්ති. මේක නිත්‍යයි නැත්නම් මේක සූභායි මේක මම මේක සැප දෙයක් කියලා හිතනවා නම් ඒක නියම தත්ති නෙවෙයි. ඉතින් සමාධියක් නැති කෙනෙකුට ඒක දකින්නට බෑ සමාහිතෝ වික්කවේ වික්කෝ යථා භූතම් පදානාති කියලා ඒක නිසා බලක්වන්නේ ඒක සමාහිතෝ යථා භූතම් පදානාති මේ විදිහට සමාධිමත් සිතක් තියෙනකොට ඇත්ත ඇති ඇතිෙන් දකින්නට පුළුවන් වෙනවා යථා භූතං ඥානං පස්සම් නිම්මෙන්දති මේක ඇත්ත ඇති සැකයෙන් දකිනකොට පංචස්කන්ධයේ නියම තත්ත්වයේ දකිනකොට කලකිරීමක් ඇති වෙනවා තමන්ගේ ඇඟයි සිතයි කිරි පුදුම කලකිරීමක් ඇති වෙනවා මේක දිස්ස ආශා කර කර ආශා කර කර බැඳි බැඳි සතියේ මේ නියම தත්ත්වය දකිනකොට කලකිරීමක් ඇති වෙනවා. නිම්බින්දන්තෝ විරජ්‍යතේෂේ කලකිරීමක් ඇති වෙනකොට මේක කෙරෙහි රාගය නැති වෙනවා, බැඳීම නැති වෙනවා, ආශාව නැති වෙනවා. විරාගා විමුච්ඡති. එතකොට තමයි මේ පංචස්කන්ධ ධර්ම අතහරින්න පුළුවන් වන්නේ. විමුක්තස්මේ විමුක්තමේදී පජානාතේ තේ පංචස්කන්ධ ධර්ම අතහැර සිත නිදහස් වුණාට පස්සේ නිවනට සිතපත් කරගත්තාට පස්සේ Taman නිවනට සිතපත් කරගත්තා නිදහස් වුණා කියලා දකින්නට පුළුවන් වෙනවා. මේ විදිහට මේ යෝනිසෝ මනසිකාරය කියන එක තුළින් අනිවාර්යයෙන්ම නිවන් ලබන්නට පුළුවන්. ඒක නිවන් ලැබීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු ධර්මයක්. මේවා මේ අඩුපාඩු කියනවා නම් එහෙම කවදාවත් නිවන් ලබන්නට බෑ. කොච්චර කුසල කර කර හිටියත්, සංසාරේ කොච්චර ප්‍රාර්ථනා කර කර හිටියත් මේ ගුණධර්ම දියුණු කරන්නේ නැති කෙනෙකුට බුදු කෙනෙක් ළඟට ගිහිල්ලා බුදු කෙනෙක් ළඟින් බණ හැවත් නිවන් ලබන්නට බෑ. දැන් හොබදනේ ප්‍රාර්ථනා කරනවා සම මේ මෛත්‍රී බුදුන් දැක නිවන් දැකේවා කියලා. එහෙම ප්‍රාර්ථනා කරලා දන් දෙනවා සමහරට බෝධි පූජා තියෙනවා නැත්නම් බුද්ධ පූජා තියෙනවා වෙන කුසල් කරනවා. නැත්නම් ඔය සාමාන්‍ය ධර්ම දේශනා අහනවා නිවන් මඟ පෙන්වා දෙන ඒවා නෙවෙයි අද නිතර නිතර ඇහෙන ධර්ම දේශනා ඊට පස්සේ ඉතින් ප්‍රාර්ථනා කරනවා මෛත්‍රී බුදුන් දැක නිවන් දැකේ නිවන් දකින්නවා කියලා. ඒ කරන ලද ප්‍රාර්ථනය සමහර විට සමහර කෙනෙකුට මෛත්‍රී බුදුහාමුදුරුව දකින්නට නම් පුළුවන් වෙයි. නමුත් බුදුහාමුදුරුවෝ දැක්කත් බුදුහාමුදුරුවෝ ළඟමයි කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියන ධර්මයන් ශ්‍රවණය කරගෙන හිටියත් මේවා මේ කලින් පුරුදු කරලා පුහුණු කරලා දියුණු කරලා නැත්නම් කවදාවත් නිවන් ලබන්නට බෑ. ඒක නිසා මේ හැරත් නිවන් ලැබීමට බලාපොරොත්තුවක් තියෙනවා මේ ජීවිතේදී හරි ඉදිරි භවයකදී හරි මතු බුද්ධ ශාසනයකදී හරි ඔය කරුණු හතර ජීවිතේ දෙකට කරගන්න. ඒ කරුණු හතර මොකද්ද? සත්පුරුෂ සංසයෝ නිවන් මඟට යොමු කරන නිවන් මඟ කියා දෙන නිවන් මඟ පෙන්වා දීමට හැකි උපදෙස් දී හැකි කවර හරි ඒ ශබ්ද කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්නට ඕන. කල්යාණ මිත්‍ර වන්නේ කෙනෙක් ආශ්‍රය කරගෙන ඉීම අත්‍යවශ්‍යයි. දෙවෙනි කාරණාව තමයි සද්ධම්ම ශ්‍රවණ. නියම සද්ධම්මේ ශ්‍රවණය කරනවා. අද කාලේ ඇසෙන වැරදි බණ නෙවෙයි බොහෝ විට අදර්ශන ලැබෙන්නේ නිවැරදි බුද්ධ ධර්මයේ නෙවෙයි. ඒකත් අමතරව අද කාලේ ඇසෙන ලැබෙන්නේ නිවන් මඟ කියා දෙන නිවන් යොමු කරන දේශනා නෙවෙයි. නමුත් අප ඇසේ යුතුවන්නේ නිවනට යොමු කරන සමන්ත නිවන් ලබා ගැනීමට හේතු පාදක වන කරුණු පෙන්වා දෙනු ලබන දේශනා. ඒ ධම්ම දේශනා අහන්න ඕනේ. එතකොට තමයි Tamante නුවණ දිනු කරගන්න පුළුවන්. පුළුවන් වන්නේ නිවන් මඟ ගමන් කරලා නිවන අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඒ දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණාව තමයි යෝනිසෝ මනසිකාරෝ නුවණින් මෙනෙහි කරනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් ඔය ප්‍රධාන කරුණු හතර වශයෙන් හතරවත් අඩු වශයෙන් දකින්නවා. තව කරුණු ගොඩක් මේකට සම්බන්ධ ඒවා තියෙන අඩු වශයෙන් ඔය හතරවත්. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සහ අසුභ වශයෙන් තමන්ගේ ඇඟ ශාසිත දකින්නට පුළුවන් වන්නට ඕන. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ නියම් යාමට අවශ්‍ය ධම්මානුධම්ම ප්‍රතිපත්තිය දියුණු කරන්නට ඕන. ශීලය, සමාධිය, ප්‍රඥාව කියන ත්‍රිශික්ෂා ධර්මයන්, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයන්, එහෙම නැත්නම් සත්‍යසුබෝධපාශක ධර්මයන් දියුණු කරන්නට ඕන. එහෙම දියුණු කරන කෙනෙක් දවසින් දවසම නිවනට සමීප වෙනවා. ඒ දියුණු කිරීම තමන්ගේ සිත පෙර සෝවාන් මට්ටමට තනන් මට්ටම ලැබීමට තනන් දියුණු අවස්ථාවට පත් වුණාට පසුයි කෙනෙකුට සෝවාන් මාර්ග ඵල ලබන්නට පුළුවන් වන්නේ. මේ විදිහට සෝවාන් වෙන්නීමට බලාපොරොත්තු වෙන කෙනෙකු ළඟ ඇති කරගත යුතු ගුණධර්ම හතරක් ඔය ප්‍රකාශ කළේ. ඒ ගුණධර්ම හතර මේ ඇති කරගන්න මේ ගුණධර්ම හතර සෝවාන් වීමට පමණක් නෙවෙයි සතරදාගාමී වීමට, අනාගාමී වීමට, පහත් වීමට, බුදු වීමට, පසේ බුදු වීමට හේතු උපාදක වෙනවා. ඒ ඒක නිසා මේවා සෝවාන් වීමට පමණක්ම සීමා වන කර්ධම්ම කරුණු නෙවෙයි. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇතත් නිවනේ සංසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරලා මේ කෙටි අනුශාසනාව මේ සරල අනුශාසනාව මෙතන නිම කරනවා. දෙවියන්ට පින් දෙමු ආකාශත්හාජ කියන පාඩේ කියමු ආකාශත්හාජ බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතවා චරණ දක්ඛන්ද ශාසනං ආකාශත්හාජ බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤ පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාද බුම්මත්තා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්ති ශාස්ත්‍රණේකං හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සකං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යා වහන්නෝතු සම්බ දුක්ඛා පමුච්චතු මේ කළ සියලුම කුසල ශක්තිය මේ ඇගේ මෙලොවේ හත්සල සේවා පරිලෝක හත්සල සම්පත්තිය වේවා නිවනේ සැනසීමට මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන ශීලස්ස නිත්‍යං උද්ධාපිතායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සම්බ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඊනාති සමින්දතු උපසේවානිවස් Thank you.